සත්‍යානුලෝමික සම්මාදිට්ඨියයි කියන්නේ. ඒ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීමේ නුවණේ කියවේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ චතුසත්‍ය සම්මාදිට්ඨියට උපකාර වෙන. ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය ලැබීමට පළමුව තමන් උපදවා ගත යුතු සම්‍යක් දෘෂ්ටියයි සත්‍යානුලෝමික සම්මාදිට්ඨියයි. තවත් විදිහකින් කියනවා නම් මේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව පළමුවෙන් ඇති කර ගන්නා ඒ අනුමාන ඥානය. ඉතින් මේ අනුමාන ඥානය කියන එක ලෞකික සිත්වල ලැබෙන එක. ලෝකෝත්තර සිත්ෙහි ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය. ඒකට කියනවා ප්‍රතිවේද ඥානය කියලා. දැන් ලෝකෝත්තර සිත්වල උපදනා වූ නුවණින් කරන්නේ ප්‍රතිවේධය. අප මේ පින්තුන්ට කියවන්නේ පසුගිය දිනෙහි ශාසනය පිළිබඳව කතා කරනකොට ඒ ශාසනය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධය කියලා ත්‍රිවිධයි කියන්නේ. ඒයින් ඒ ප්‍රතිවේධය කියන්නේ අවබෝධ කිරීම. ඒ අවබෝධය චතුරා සතර මාර්ගයක් උපදවා ගැනීම වශයෙන් කරන්නේ. සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරහත් මග්ග කියන මේ මාර්ගයන්ගෙන් යුක්ත වූ සිත් උපදවාගත් කල්හි උපදින කල්හි ඒ ඒ සිත් වල පවත්නා වූ නුවණින් කෙරෙන වැඩකුයි චතුරාර්ය සත්‍යයේ ප්‍රතිවේධ ඒ ප්‍රතිවේධයට පළමුව ඇති වෙන්නේ අනුබෝධයයි එහෙම නැත්නම් අනුමාන. දැන් අනුබෝධය කියන එක ප්‍රත්‍යක්ෂය නෙවෙයි. අනුමානය කියන එක ප්‍රත්‍යක්ෂය නෙවෙයි. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඇතිතතුම හරියටම ප්‍රත්‍යක්ෂවම දැන ගැනීම. ඒ ප්‍රතිවේධ ඥාන. ඒ ප්‍රතිවේධයේ මාරු කරන්නට බෑ. අනුබෝධයට එහෙම නැත්නම් අනුමාන ඥානයට. ප්‍රතිවේදයේ කියන එක ලෝකෝත්තර වශයෙන් බැලුවා. ඒ ප්‍රතිවේදයේම තමයි අප ඇතැම් විටක පාවිච්චි කරන වචනය ඒ සඳහා අවබෝධය කියන. දැන් කෙනෙක් ඒ වචනය බොහොම මේ නිහිල්ව පාවිච්චි කරන අවස්ථා පිළිගන්න. ඒ කාරණේ මට අවබෝධ වුණා කියලා. ඒත් අවබෝධය කියන එක දෙවිය යුතුව තිබෙන්නේ අර ප්‍රතිවේධ කියන ප්‍රතිවේධ කියන වචනයට සිංහල අර්ථයක් දීම සඳහා යොදන වචනයක් හැටියට අවබෝධය කියන්නේ අනිත් එක අනුබෝධය කියන්නේ අනුබෝධයේ කාරණානුකූලව කෙනෙකු ඇති කරගන්නා ඒ දැනීමක් නමුත් ඒක හරි එල්ලේටම කරගන්නා ඇති කරගන්නා දැනුමක් නෙවෙයි එහෙම විය හැකි ඒ ඒත් ඒ වැරදි නෑ. හරියට අපි ගනිමු දිය සෙලවෙන කල්හි කෙනෙක් හිතන්නට පුළුවන් මේකේ මාළුවෙක් ඉන්නවා කියලා. මේ මාළුවෙකුයි මේ මේ දිය සෙලවන්නේ කියලා. එනකන් මේ දිය සෙලවීම මේ මාළුවෙකුගේ යහත මෙහාට යාම නිසායි සිදුවන්නේ. නමුත් ඇත්තෙන්ම මාළුවෙකු එතන සිටිනවයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත හැක්කේ පුළුවන් නම් මේ මායාව ගොඩට ගත්තොත් නැත්නම් අල්ලාගත්තොත් ඒ තැනත්තාට නිසකේන්න හිතා ගන්නට පුළුවන් මේ සැලවීම සිදු වුණේ මාළුවා නිසාමයි. අන්න ඒ වගේ. ඒ වගේ ප්‍රත්‍යක්ෂයයි අනුමානයයි කියන දෙක තේරුම් ගන්නට. දුමත් නැගිනවා දැකලා කෙනෙකුට අනුමාන කරන්නට පුළුවන් ස්ථානයේ ගින්නකුත් ඇවිලෙන්නේ. නමුත් ඒක ඒ ගින්න කැඩීම නිසාම වන ගුණත් නැගීමක් දිය හැකි වන්නට ඕන. නමුත් ඇත්තෙන්ම එතන ගින්නක් තිබෙනවද කියන එක ඒ තැනට ගිහින් කෙනෙක් බලා ගන්න අතුරු ගින්නක් තිබුණමයි කියලා කියන්නට බෑ. අන්න ඒ වගේ. ඒකයි මේ අනුමානයෙහි අවබෝධයේ තිබෙන වෙනස. දැන් අපි ධර්මයේ ඇසීමෙන් ඇති කරගන්නා ඒ සෝතාවධාමී ප්‍රඥා සුතමේ ඥානං කියන ඒ නුවණ අනුබෝධ ඥානයට හේතු වෙන එක. අවබෝධයෙන්ම නෙවෙයි ඒ නිසා වන්නේ. සමහර කෙනෙකුට ඒ අසාගෙන සිටීම නිසා තමාගේ සිත් සතන් ක්‍රමයෙන් වැඩි දියුණු වී අවබෝධය ලැබෙන අවස්ථාවක් තිබෙනවා. දැන් ඒ නිසාම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අසලා ඒ අසු අය අප දන්නවනේ අපේ මේ අප කතා කරන මාතෘකාව ඒ සූත්‍රාන්තයේ දේශනා කරපු අවස්ථාවේදී ඒ අසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන පසු කාලෙහිදී ඒ නමින් ප්‍රසිද්ධ වුණු කොණ්ඩඤ්ඤ කෞසම් සෝතාපට්ටි මග්ග ඵල කියන මේවාට පැමිණුණා. ඒ අවබෝධ කළා. අවබෝධයේ ධර්මයේ අසාගෙන සිටීමේදීම සිටින්න කරන ලද අවබෝධයක්. නම් ඒක අර සෝතාවධානයේ පඤ්ඤාවනේ. එතන ඇති උනේ භාවනාමය පඤ්ඤා. භාවනා වශයෙන් ඇති කරගත්ත නුවණ. බුදු ඇසීම මාත්‍රයෙන් ඇති කර ගන්නා දැනුම නෙවෙයි. ඇසීම උපකාර වුණා ඒ අවබෝධයට. අනේම තේරුම් ගන්නට. කොයිතරම් අපි අසාගෙන සිටියත් ඒ ඇසීමෙන්ම අවබෝධය ලැබෙනව නෙවෙයි. ඇසීම උපකාර වෙනව අවබෝධයට. දැන් අහගෙන ඉන්නකොට ඒ අනුව සිත යවනවා නම් සිත පවත්වනවා නම් ඒ හරි ඒ භාවනාවක් නේ. ඒ භාවනාව. දැන් මේ විදිහේ භාවනාවකයි අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ හම්දුරන් යෙදුනේ. තමන්ගේ සිත මේ කියන කර්මත අනුව ඒ චතුරාර්ය සත්‍යයන් උන්වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ චතුරාර්ය සත්‍යයන් අසාගෙන සිටිනින් ඒක ඒ අනුව Tamanගේ සිත දියුණු කළා වැඩුවා. තවත් විදිහකින් කියනවා නම් ඒ ඇසීම උපකාර කරගෙන විදර්ශනා කළා. විදර්ශනා නුවණ උපදවා ගත්තා. ඒ විදර්ශනා නුවණේ පරම කෝටියටපත් වූ කල්හි නැත්නම් ඒක අවස්ථාවකදී කෙලවරටපත් වීමක් නිසා සිදු වූ සිද්ධිය තමයි සෝතාපට්ටි මාර්ගසිත ලැබීම. සෝවාන් මාර්ග ඥානෙ ලැබීම. අනේ එහෙම තේරුම් ගන්නට. දැන් ඒ අඤ්ඤා කොණ්ණඤ්ඤ හාමුදුරන් තව අටලස් කෝටියක් භක්මයන් ගැන සඳහන් කරනවා. ඒ අයත් සෝවාන් වුණා. ඒ කොණ්ණඤ්ඤ කෞසන් මේ ධර්මය අසාගෙන සිටියදී ක්‍රමයෙන් තමන්ගේ සිත මේ සප්පච්චේ නාම රූප කියන මේ ධර්මයන්ට යොමු කරගත්තා. යොමු කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ අනුව Tamanගේ සිත යවමින් පවස්වමින් ඒ නුවණ දියුණු කරනවා. එහෙමකොට උන්වහන්සේගේ ධර්ම දේශනාව අවසන් වනවත් සමගම සෝවාන් මාර්ග ඥාණය පැමිණෙනවා. ඒකනේ අභිගමනයක් කියන්නේ. ඒ අභිගමනය කියලා කියන්නේ ඒක පැමිණීම. ඒ නුවණ උපදවා ගන්න. දැන් එය සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්ම ස්කන්ධ තුන වශයෙන් ඒවට කියනවා සීල ස්කන්ධය සමාධි ස්කන්ධය ප්‍රඥා ස්කන්ධය ඒ ස්කන්ධ එහෙම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. තේන ශික්ෂා නාමයෙන් හෝ එහෙම නැත්නම් ස්කන්ධ නාමයෙන් හෝ එය දක්වා තිබෙනවා. සීලස්කන්ධ, සමාධිස්කන්ධ, ප්‍රඥාස්කන්ධ ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ තුන මේ භාවනා වශයෙන් වඩන්නට තිබෙන භවයේ සබ්බ කියා වදාරලා තිබෙන්නේ ඒ තුන. ඒ තුනමනේ නැත්නම් ඒ තුනටම අතුලත්නේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය. සමාධිත්‍ය ආදී ඒ අංග අට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන්ටයි ඇතුළු වන්නේ. සීල සමාධි ප්‍රඥා කියන මේ තුන ගත්තොත් ඒ තුන ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ දැක්වෙන ඒ ධර්මයන්ට වඩා පළල් එක. ඒකත් තේරුම් ගන්න. සීල සමාධි ප්‍රඥා කියන තැනදී මේ සීල ස්කන්ධයම ගතකොට සීල ස්කන්ධයෙන් ඒක දේශයකුයි ආර්ය ශ්‍රාණික මාර්ගයට අන්තර්ගත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේක ඇතුළත් වන්නේ. ඒ අංග තුනට ඇතුළත් වන්නේ සීල ස්කන්ධයෙන් ඒක දේශය. එහෙම පිටින්ම සීල ස්කන්ධය ඇතුළත් වන්නේ නැහැ. ඒක දේශය. ඒ නිසා තමයි සම්මා දිට්ඨියට අන්තර්ගත මේ විරති চৈতසික තුන පිළිබඳ විස්තරය නැත්නම් නිර්දේශය දක්වන විට සත්‍යකතනා සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පත්තලාපා වේරමණී ඒ සම්මා වාචා කියන ඒ විරති සත්‍යකතනා සම්මා කම්මන්ති එවිට ඒක නිර්දේශය තමයි පාණාතිපාතා වීරමණි, අදින්නාදානා වීරමණි, කාමේසු මිච්ඡාචාරා වීරමණි. ඊළඟට සත්‍යකතම සම්මා ආය සත්‍යකතම සම්මා ආජීව මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේති යන්නේ ඒ නිර්දේශකයි වෙන මිත්‍යා ආජීවය අත්හැරලා සම්‍යක් ආජීවය ජීවිතේ පැවැත්වීම. ඉතින් මේ මිත්‍යා ආජීවයේ වශයෙන් දක්වනවා අර කලින් සඳහන් කළ අකුසල කර්ම හතක්. ඒවා ජීවිතාව සඳහා කරනවා නම් එතකොට මිත්‍යා ආජීවය වෙනවා. ඒ හතක් තව කුහනා ලපනා නේවිත්‍යකතා ආදි වශයෙන් භික්ෂුන් වහන්සේට එහෙම දක්වන ඒවා පිළිෙන්නේ. ඒ කුහක ප්‍රතිපදාවන් පිළිපැදී තමන්ගේ ජීවිකාව සඳහා කරන ඒ ඔක්කොම දක්වනවා විචා ආජීවයේ හැටියට. දැන් සීල ස්කන්ධය කියන තැනදී ඒ සීලයට අර විරති චෛතසික තුنين ඇතුළත් වන්නේ සීල ස්කන්ධයේ එහෙම පිටින්ම බදන්නේ නැහැ. දැන් මේ පිටින් දන්නවනේ චාරිත්‍ර සීල කියලාත් එකක් තියෙනවා. චාරිත්‍ර සීල වශයෙන් නෙවෙයි අර විරතින් දක්වන ඒවා වාරිත්‍ර සීල. එයිසයි කීවේ ඒක හොඳට දැක්වෙනවා මේ චුල්ල වේදල්ල සූත්‍රයේ. චුල්ල වේදල්ල සූත්‍රයේ මේ ධම්මදින්න මෙහෙණින් වහන්සේ විසාක උපාසකතුමා අසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සඳහන් කරා. ඒ සීලස්කන්ධයේ මේ ධර්ම ඇතුළත් වෙනවා මිසක සීලස්කන්ධය මේ ධර්මයන් මෙහි ඇතුළත් වන්නේ නැtei කියලා. ඒ විදිහට ඒ කරුණු පැහැදිලි කරා. අයින් අප තේරුම් ගත යුතු තිබෙන්නේ කුමක්ද? සීලය කියන එක වාරිත්‍ර සීලයට පමණක් ප්‍රමාණ සීමා වූ එකක් නොවේ. තව චාරිත්‍ර සීලක් තිබෙනවා. එයක් සැලකිය යුතුයි චාරිත්‍ර සීල. චාරිත්‍ර සීල කියන එක නොසලකා වාරිත්‍ර සීලේ පමණක් කෙනෙක් රකින්නයි කියන එකට කාරණයක් නැත්තේ කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යෝකන භික්ඛු ආදි සමාචාරිකං සීලං අපරිපූර්ණත්වා ආදි භ්‍රමචර්යකං සීලං පරිපූර්ණස්තිති මේතං ථානං විද්‍යති යම් භික්ෂුවක් තෙම යම් භික්ෂු කෙනෙක් ආවිසමාචාරික සීලය කියන ඒ චාරිත්‍ර සීලය. ඒ මුරක් ආදි ධර්මචර්යකේ සීලය කියන ඒ විරක්ති සීලය ආරක්ෂා කරනවා කියන එකට කාරණයක් නැත්තේ. ඒ නිසා තේරුම් ගන්නට ඕන. ඒ සීල් කියන මේ ගුණ නැත්නම් ඒ ශික්ෂාව ආරක්ෂා කරන කෙනෙක් විතොත් හිතනත්තා සුදු වැරදි වලින් වළකිනවා පමණක් නොවේ. කළ යුතු තවත් දේ තිබෙනවා. ඒවාද කළ යුතුය තිබෙන බව. කරන්නට ඕන බව. චාරිත්‍ර වශයෙන් කරන ඒ සිල්ද දිනු කරන්නට ඕන. සමාධි ස්කන්ධය කියන විට සමාධියත් බොහෝම පුළුල්. එයින් සමාධිය ඇටියට මෙතන දක්වන්නේ කුමක්ද මොන සමාධියද? ඒ මේ ලෝකෝත්තර ධර්ම තමන්ගේ සංකාරී උපදවා ගැනීමට හේතු බුත වෙන සමාධිය. නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාව උපදවා ගැනීමට උපකාර වෙන සමාධිය. ඒ සමාධිය. දැන් ඒ සමාධිය කොහොමද ලැබෙන්නේ? ඒ සමාධිය බුදුරජාණන් වහන්සේ උගත් පිරිසෙන් වර්ණනා කරනවා, විස්තර කරනවා, නැත්නම් නිර්දේශ කරනවා. සෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥාන උපසම්පජ්ජ විහරති ප්‍රයාදි වශයෙන් ප්‍රථම ධ්‍යාන ද්විතීය ධ්‍යාන තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යානයන්ගේ වශයෙන් ඒ සමාධිය බුදුරජාණන් වහන්සේ වදාරනවා විස්තර කරනවා ඒ ඒ සමාධිය එලෙස විස්තර කරන්නේ ධර්ම ලෝකෝත්පත්තිය ලැබීමට ඉවහල් වෙන සමාධියක් වශයෙන් නෙවෙයි. එතනවත් එතනදී තුන්වහන්සේ වදාරන්නේ විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීම සඳහා පාදක කර ගැනීමේ සමාධියක් වශයෙන්. එහෙම නැතුව භ්‍රම ලෝකයේ උපදින්නට නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කෙනෙකුම සසර නැවත නැවත උත්පත්ති ලබන්නට ඉවහල් වෙනසේ නෙවේ. ඒ සඳහාම වේ. එද බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන්නේම තමන් වහන්සේ පිළිගන්නා පරිදි කිසිදු භවයක් හොඳයි කියලා වහන්සේ බලාරන්නේ නැහැ. අච්චරා සංඝාත මත්තම් පිධික්කවේ භවං නිවන් නීති අසුරුසනක් ගහන කාලය තුලවත් ඒ භවය හොඳයි කියා භවයේ රැඳී සිටීම හොඳයි කියලා මහන්සේ වර්ණනා කරන්නේ නැහැ. ඒන අදහස් කරන්නේ නැහැ හැමදෙනාම මේ භවයෙන් එහෙම පිටින්ම නිදිලා තමන් වහන්සේ නිසා හැමදෙනාම නිවන් ලබනවා නැත්නම් නිවනට පැමිණෙනවා කියන්නේ. මේ තුන්වහන්සේගේ ප්‍රධාන කාර්යය බුද්ධ පිටේ තමයි මේ සත්‍යයන්ට නිවන් මාර්ග දැක්වීම. නිවන් මඟ. දෙව්ලෝ මිනිස්ලෝ සැප සම්පත් ලැබීමේ මාර්ගය නෙවේ. එයත් උන්වහන්සේ අතිරේක කාරණයක් වශයෙන් දක්වනවා. නමුත් ප්‍රධාන කාරණය තමයි ඒ නිසා උන්වහන්සේ සාමුක්කාංශික ධර්ම දේශනාව පවත්වනවා කියන්නේ. අනිත් කරුණු අත්හරින්නේ නැහැ. දාන සීල ආදී වශයෙන් නෑ. ඒ නිසානේ දාන කතා, සීල කතා, සබ්බ කතා, කාමානං ආදීනවන් ඕකාරං සංකිලේසං නික්කම්මේච ආනිසංසං ප්‍රකාශේති යන යෙන් දැක්කෙන ඒ අන්තිලිවල දේශනාව උන්වහන්සේ පවත්වන්නේ ඒ කාරණේ නිසා තමයි. නම් ඒ දාන කතා මොකද ලෝකයේ කවුරු දානය කියන එක දෙන්නට කැමති අය සිටිනවා දෙන්නට නොකමැති අය. නමුත් ඒ දන් දීමෙහි කෙනෙකුගේ සිත හරවන්නට ඕන. ඒ මොකද ඒ පරිත්‍යාග චේතනාව Tamange సంతානෙහි උපදවා ගැනීමට ඒ කාරණයක් ඒ නිසා දානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ වගේම දානය බොහෝම උසස් කොට දේශනා කළා. මහන්සේ එක් අවස්ථාවකදී වදාළ මහණෙනි තමන් වහන්සේ තරණ මේ අන්‍ය සත්වයන් දානීය පිළිපඳව දානීය පිළින ආනිසංස දන්නේ නම් තමන්ට කැමැට තිබෙන වැළඳීමට තිබෙන ආහාර කොටසි ස්වල්පයක් හෝ තවත් කෙනෙකුට නොදී වළඳන්නේ නැති එහෙම වදාළා ඒ තරම් මහන්සිය දානය වර්ණනා කරලා තියෙනවා ඒ දානය වර්ණනා කරන්නේ දානය නිසා ලැබෙන සැපය ලබා ගන්නටම සත්‍යයන් මිනිසුන්ගේ දානය සඳහා යොමු කරවන්නටම නෙවෙයි ඒක ඒක අතිරේක කරුණ. ප්‍රධාන කාරණේ තුනක්. ප්‍රධාන කාරණේ පරිත්‍යාග චේතනාව. සත්‍යයන් තුළ උපදවන්න. පරිත්‍යාග චේතන. පරිත්‍යාග චේතනාව කියන්නේ අත්හැරීම. පරිත්‍යාග චේතනාවර සත්‍යයන් තුළ උපදවන්නටයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් දානය පිළිබඳව වදාරා. දැන් දානයෙන් කරන්නේ තමන්ට අයිති දෙයක් අත්හරින. තමන්ගේ අයිති. සමහර විට කෙහි වටිනාකම බොහෝ වෙන්නට පුළුවන්. අපි ගමු රුපියල් ලක්ෂයක් වියදම් කොට කෙනෙක් යම් කිසි පරිත්‍යාගයක් කරනවා ගොඩ නැගිල්ලක් හදලා පරිත්‍යාග කරනවා. ලක්ෂයක් වියදම්. එයින් කියන්නේ කුමක්ද? ඒ තැනකට පුළුවන්කම ලැබුණා, ශක්තියක් ඇති වුණා. තමා සංතකව පැවති ධනයෙන් ලක්ෂයක් අත්හරින්න. ඒ පරිත්‍යාගය. අත්හරින. ඒ ගුණය Taman දිනු කරනවා නම් අනිත් පැත්තට සීලයේ පැත්තට හරවනවා. ලක්ෂයක් ලැබෙන වැරදි ක්‍රියාවක් නොකොට ඒ තැනත්තා සීලය රකින්න. සීලය රකින්න. දැන් ලක්ෂයක් හොරකමින් ලක්ෂයක් ගන්නට පුළුවන්. අපි ගන්න දැන් මිනිස්සුන් කියනවා අල්ලස් ගන්නවයි කියලා. ඒ විදිහේ දෙයකින් රුපියල් ලක්ෂයක් ගත හැකි. ලක්ෂයක් පරිත්‍යාග කිරීමේ ශක්තිය යම් කෙනෙකු තුල තිබේ නම් ඒ ශක්තිය යොදත හැකි අර ලක්ෂය මේ ලැබෙන්නට තිබෙන ලක්ෂය අත්හැරන නැත්නම් ඒ අල්ලස් ගැනීම අත්හැරන අල්ලස් නොගැනීම මුංක නොගැනීමේ තීතන්නට මේ ගුණය තමා තුළ ඇති කරගන්නට අර පරිත්‍යාගයේ පරිත්‍යාගශීලී ස්වභාවය ඒ ගතිය හේතු වෙනවා අන්න ඒ වගේ ඒ වගේ මේ අත්හැරීමේ කියන එක බුදු ධනිය පමණක් අත්හැරීම නෙවෙයි. තමාට ආස්වාදයක් ගෙන දෙන යම් අකුසල ධර්ම වේ නම් ඒවාද අත්හරින්නට මේ පරිත්‍යාගයෙන් උගන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව පළමුවෙන්ම දේශනා කරා. දානකට. ඒක දැන් එහෙම නැත්නම් මොකක්ද වෙන්නේ? දානය පිළිබඳව දැන් දන් දීමේදී ලෝභය අත්හරිනවා කියන්නේ. ඒ ලෝභය අත්හැරෙන්නේ දෙන දේ පිළිබඳව ලෝභයෙන්. සමහර විටක දෙන දේ පිළිබඳ වූ ස්වල්ප ලෝභයක් අත්හරින්නේ ඊට වඩා ලොකු දෙයක් පිළිබඳ වූ ලෝභයක් ඒක නැත්නම් ඇති කරගන්න. එහෙමත් තියෙනවා. ඇති කරගන්න. එතකොට අර දාණයෙන් දානීය දීම නිසා Taman අත්හල ලෝභය සමාගේ సంతානෙහි එහෙම පිටින්ම ලෝකය අත්හැර ගැනීමට උදව් වන ලෝ දානයක් වන්නේ නැහැ. එනකොට තව ඊට වඩා ලොකු දෙයක් තමන් ආශාවෙන් බලාපොරොත්තු වෙනවා. දැන් ඒ ඒ දීම නැත්නම් ඒ ලෝභය අත්හැරීම ප්‍රමාණවත් නැහැ. මේ පංචස්කන්ධ පරිත්‍යාගයට පංචස්කන්ධය අත්හැරීම. පංචස්කන්ධය අත්හැරීමනි කරන්නේ ජෝ තස්සායේව තණ්හාය අපේස විරාග විරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ ඒ මේ එතන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ දාන වස්තුව පිළිබඳව තියෙන ආශාවත් හැරීම නෙවෙයි. ඒ ආදී දේවල් පිළිබඳව තියෙන අත්හැරීම නෙවෙයි. පංචස්කන්ධය පිළිබඳව තිබෙන ආශාවත් හැරීම. පංචස්. එයන්නේ පංචස්කන්ධය පිළිබඳව තිබෙන ආශාව අත්හැරීමට මූලාරම්භයක් වශයෙන් දානය පිළිබඳව වදාරනවා දානය පිළිබඳව උගන්වනවා. ඒක තේරුම් ගන්නට. මේ දන් දීම කියන්නේ සමාප්‍රන්තක දේ දීම කියන එක අමාරුද? බොහෝ දෙනෙක්ගේ සිත නැනෙන්නේ Tamanට අයිති නැති දේ වුණත් ළඟා කරගන්නට ගන්නට. එහෙම එක තමා සම්පතක දෙයක් අත්හරිනවා කියන එක අමාරුයි. එබැවින්නේ අර කෙනෙක් කීවේ මා දිනුවයි කියලා නේ? මා දිනුවා මා දිනුවයි කියලා අර ඒකසාතක බ්‍රාහ්මණයා කෑගැහුවේ. ඒ දිනීමක් තමයි. ඒ අපරි දිනේ Taman තුල උපන් මසුරුකම. ඒක දිනුවා. පරිත්‍යාගය කියන ඒ පරිත්‍යාගයේ චේතනාවෙන් නැත්නම් අලෝභයෙන් ලෝභය දිනුවා. එහෙම නැත්නම් මසුරුකම් දිනුවා. ඒ නිසා ඒ ජයග්‍රහණය දැක්වීමට Taman දිනුව යන. දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ එන පරිදි මේ පරිත්‍යාගයේ අත්හැරීම හොඳටම ගන්නවනේ. ගන්නවා. ඒ ඒ ඉගෙනීම ක්‍රියාත්මක කරන්නට. ඒ ක්‍රියාත්මක කරන්නටයි අපි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව වඩනවයි එහි යෙදෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ. ඉතා සුළු දෙයක් අත්හරින්නට බැරි කෙනෙකුට ලොකු දෙයක් අත්හරින්නට බෑනේ. සුළු දෙයක් අත්හරින්නට බැරි කෙනෙකුට ලොකු දෙයක් අත්හරින්නට. අපිට ඉතාම ලොකු දෙයක් කුමක්ද කියලා ඇසුවොත් අපි ඉතාම ලොකුයි කියලා සැලකනවා. ලොකුයි කියලා එතන කිව්වේ අපේ සැලකිල්ල වශයෙන් සැලකන විට ගන්නා විට අපි ඉතාම ප්‍රිය කරනවා. ඒ කුමක්ද කියලා ගත්තොත් මේ මේ තමා පිළිබඳ වූ මේ පංචස්කන්ධය. ඒකයි අපි තාම ඇලුම් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින්ම දැනගෙන ප්‍රකාශ කළා. ඒක අවස්ථාවකදී ඒ සබ්බා දිසාම් පරිගම්ම චේතසා මේවජ්ජගා පියතර මත්තනා කුච්චි. එවං කියෝ පුතු අත්තා පරේසා තස්මාන හිංසේ පරං අත්තකාම සබ්බා දිසා අනුපරිගම්ම චේතස මුළු ලෝකේ හැම දිසාවක්ම සතර දිසා සතර අනු දිසා උඩ යට කියන මේ දස දිසාවන් බැලුවා තමා තමාට වඩා ප්‍රිය වශයෙන් සැලකන තව කෙනෙක් නැත්තේ සබ්බා දිසා අනුපරිගම්ම චේතසා මේ වජ්ජදා පියතර මත්තනා කුච්චි එවං යෝ පුතු අත්තා පරේස තස්මාන හිංසේ පරං අත්තකාම ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ තැන එහෙමයි මුළු ලෝකයේම වාසය කරන හැම සත්වයන්ගේම தත්ත්වය ඒ බව සලකා තමා තමාට ආදරේ කියන මේ බව සලකලා අන්‍යයන්ට හිංසා නොකරන්නේ කියන එකයි ඉන්නේ. දැන් මෙතන පෙන්වන්නේ තමා පිළිබඳව සමාජයේ ස්කන්ධ පංචකය. මේ තමාට තමාගේ පිරෙන ආදරය, ඇල්ම කොයි තරම්ද කියන්නේ. අත්තරින්නට අමාරුයි. ඒ බැරි මොකද අත්තරින්නට. මේ තමාය කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිව තිබෙන මුලාවන් මුලා වීමක් මෝහයක් ඒ මුලාව තමයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යා නාමයෙන් වදාරා තිබෙන්නේ පටිච්චසමුප්පාද දේශනාව. සාමාන්‍යයෙන් මේ මෝහ කියන මේ වචනේ ඒ ධර්මයක් වශයෙන් ගන්නවා. මෝහ මුයතිති මෝහ. ඒ අවිද්‍යාව වහන්සේ වදාරන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදා අඥානං අයං උච්චති අවිච්ච දුක්ඛේ අඥානං කියන එකෙන් කුමක්ද දක්වන්නේ දුකේ කීර කුමකටද දුකේ කීරේ මමයි කියපු කියන පංචස්කන්ධයකට මමයි කියන මේ පංචස්කන්ධයයි දුකයි කියලා දක්වන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ඒ දුක පිළිබඳ වූ අඥානං නොදැනීම දුක දුකක් වශයෙන් නොදැනීම. ඉතින් දුක දුකක් වශයෙන් නොදැනීම අද ඊයේ ආරම්භ වූ දෙයක් නෙවේ. යම් අතීතයේට කොයිතරම් ගියත් මේ එක එක සත්වයකගේ ස්කන්ධ પરම්පරාව පිළිබඳ වූ අතීතයට ගියත් ඒ කොතැනකවත් නැහැ මුල් කොනක්. ඒ සත්‍යය පිළිබඳ වූ මුල් කොනක් නැහැ. ඒ වගේම තමයි ඒ ස්කන්ධ පංචකය පිළිබඳව පවස්නා වූ මුලාව පිළිබඳව ඒක දිහේ මුල් කොනක් නැහැ. හැමදාමත් සදාකල් වශයෙන් නැත්නම් දිගටම මේ මුලාව පැවතුණා. ස්කන්ධ පංචකය පිළිබඳ වූ මුලාව. මේ තමයි අඥානං කියන්නේ. ඒකට දුක දුකක් බව නොදැනීම නිසා මොකද වන්නේ? දුක දුකක් බව නොදැනීමයි කියන්නේ දුක සැපක් සේ ගැනීම. දුක දුකක් බව නොදැනීමෙන් වන්නේ ඒකයි. දුක සැපක් හැටියට. මේ දුක් ස්කන්ධ පංචකය අවශ්‍ය දෙයක්. අවශ්‍යම තිබිය යුතු ලැබිය යුතු දෙයක් වශයෙන් ගන්නවා. සැපක් ඒක. ඒ නිසා ඒ සැපේ කියා සලකනු ලබන ස්කන්ධ පංචකයට තමයි ආශා කරන්නේ. වඩ වඩාත් ආශා කරනවා. ඒ ස්කන්ධ පංචකයන් ලැබෙන තැන් පිළිබඳව දැනගත්තම ඒවා මෙලෝ පමණක් නෙවෙයි මිනිස් ලෝක පමණක් නෙවෙයි දෙව් ලෝක තියෙනවා ධර්ම ලෝක තියෙනවා ඒවා පිළිබඳව ආශාව උපදවා ගන්න. ඉතින් ඒ ආශාවන් සීමාවක් රහිත ආශාවයෙන් ඇති වෙනවා. ඇතිවන්නේම අවිද්‍යාව හේතු කොට. ඒ නිසා සංහාව ඇතිවන්නේ ඉබේම නෙවෙයි. ආකස්මිකව ඇතිවෙනව නෙවෙයි. කිසිදු උපකාරක ධර්මයක් නැතුව ඇති වෙනවා නෙවෙයි. ඒ ඇතිවීමට හේතුව තමයි මේ නොදැනීමේ කියන අවිද්‍යාව. ඒ නිසා কৃষ্ণාක්ෂය කියන තණ්හාව නිස්කන්ධ පංචකය පිළිබඳ වූ තණ්හාව නැති කිරීම නම් අභිප්‍රාය, බලාපොරොත්තුව, ප්‍රාර්ථනය, උවමනාව කළ යුතු තිබෙන්නේ කුමක්ද? මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ තෘෂ්ණාව ඇතිවන්නේ ඇයි? කියා සොයාගෙන ඊළඟට ඒ කාරණේ නැති කරගන්න. ඒ කාරණේ තමයි මේ අවිද්‍යාව. එතකොට පංචස්කන්ධයේ දුක. ඒ දුකක් බව නොදැනීම. අනේ දුකක් දුක දුකක් බව නොදැනීමයි කියන මේ ස්වභාවය මේ ධර්මය මේ අවිද්‍යාව නැත්නම් මේ මෝහය නැති කරන්න. ඒ නැති කරන්නට නම් දුක පිළිබඳ ඇත්ත දකින්නට ඕන. ඒ නිසා තමයි දුක පිළිබඳ ඇත්ත දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වැඩිවීමක් උගන්වනවා. අනේ ප්‍රඥාව කියන මේ ධර්මය පරියාප්ති ධර්මය කියන්නේ උගත යුතු ධර්මය. ඒ උගත යුතු ධර්මය වශයෙන් කෙනෙක් මේ ශාසනයක් ලැබුණු කාලයේදී ඉගෙන ගත යුතු තිබෙන ප්‍රධාන ධර්ම කොටස තමයි පංචස්කන්ධය, ද්වාදසායතනය, අටලොස් ධාතුය, දෙවිස ඉන්ද්‍රියය, ඒ වගේම පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පාද ණය තව සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මෙන්න මේ ධර්ම ඉගෙන ගන්නට ඕනේ දැනගන්න. ඉතින් පංචස්කන්ධය පිළිබඳව දැනගන්නා විට පංචස්කන්ධයේ විශේෂ විභාග දැනගන්නවා. සතර මහා භූත ඒ සතර මහා භූත නිසා පවත්නා උපාදාය රූප. මේ උපාදාය රූපයන්ට ඇතුළත් උපාදාය රූපයන් වශයෙන් දැක්වෙන චක්සු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ධාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ ඒ විභාව කුම්භාව ජීවිත රූප ඔය ආදී වශයෙන් නෙන මේ ධර්ම පිළිබඳව යෙනීමක් ලබන්නට ඕන. ඒ යෙනීමෙන් දෙකෙනින් බොහෝ දුරට මේ සක්කාය දෘෂ්ටිය පිළිබඳව නැත්නම් සක්කාය දෘෂ්ටිය ඇතිවන්නේ මේ මුලාව හේතු කොටගෙන නේ. අන්නේ මුලාව බොහෝ දුරට දුරු කර ගැනීමට ඒ ධර්මයන් පිළිබඳ ඉගෙනීමද උපකාර ඒ කියන්නේ නෑ ලෝකෝත්තර ප්‍රඥාව උපදීනෙන් සිදුවන සක්කාය දෘෂ්ටි ප්‍රහාණය ධර්මයේ ඉගෙන ගැනීමෙන් ඇති වෙනවා කියන්නේ නෑ. ධනබහල සක්කාය දෘෂ්ටියේ පවත්නා අන්ධබාල ප්‍රත්‍යඥයෙකුට වඩා කල්යාණ ප්‍රත්‍යඥයෙකු තුල සක්කාය දෘෂ්ටි වශයෙන් නැත්නම් ආත්ම වශයෙන් මම වශයෙන් මෙහි ගන්නට කිසිවක් ඇත්තේම නැtei කියන මේ ඇඟීම පවා Taman ඉගෙනීම නිසා ලක් දැනීම හේතු කොටගෙන ඇති වෙනවා. එහෙම නැතුව ඒ සකා දෘෂ්ටි එහෙම පිටින් නැති වෙනව නේද? ඒ පදනමේ පීඩා කෙනෙකුට මේ නුවණ උපදවා ගන්නට පුළුවන්. මොන නුවණද? ඒ ප්‍රත්‍යක්ෂ නුවණ. ප්‍රත්‍යක්ෂ. දැන් ඒ ප්‍රත්‍යක්ෂය ලබනවා අපි භාවනාවේදී. දැන් භාවනා කරන විට සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන දැක්වෙනවානේ. ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී කියන්නේ. ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී කීවේ ඒතන කායේ කායානුපස්සී කීවේ ඒ අනුපස්සනාව කියන්නේකින් දැක්වෙන්නේ කුමක්ද? නුවණ. කායේ කායානුපස්සී කියන්නේ ස්කන්ධ පංචකයෙන් කය වශයෙන් ගනු ලබන රූපකය. ඒ රූපකය පිළිබඳව රූපකය වශයෙන් නැත්නම් ඒ රූපකය ඇති වෙන නැති වෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයන්ගෙන් යුක්ත කය බව දැනගන්නා නුවණ ඒ කායේ කායાનුපස්සී කියන එකෙන් අනුපස්සී කියන එකෙන් දක්වන්නේ අනුපස්සී කියන්නේ පුද්ගලයා ගැන අනුපස්සී කිය කායේ කායානුපස්සී. ඒ කය කය අනුව බලන්නා කියන තේරුමක් එතන ඉන්නේ. බලන් බලමින් විහරති කියන්නේ වාසය කරයි ඒ එහෙම බැලීමක් වන්නේ ඒ බලන නුවණ නිසානේ. ඒ එතන අනුපස්සනා කියන එකෙන් දක්වන්නේ නුවණට. ඒ හරියට විපස්සනා කියවල වගේ එතන අනුපස්සනා කියන්නේ නුවණ තමයි. ඒ නුවණිනුයි මේ දකින්නේ. එහෙම නැතුව Taman යම් කිසිවක් කියන්නේ Taman කියනකොටම එතන ගන්නට තියෙන සිතනේ නැත්තම් ඒ ධර්මනේ ගන්නට තිබෙන්නේ අපි Taman කියලා සැලකන විට ඒ තමාට ඕන විදිහේ දෙයක් මතු කර ගන්නව නෙමෙයි එන්නේ Taman අපේක්ෂා කරන මේ බලාපොරොත්තු වෙන යම් කිසිවක් මේ ධර්මයන්ගෙන් මතු කර ගන්නව නෙමෙයි ඇත්තෙන්ම මේ ධර්මයන්ගේ පවත්නා ස්වභාවය ඒ අනුපස්සනා නුවණින් දකිනවා. ඉතින් ඒකට පිරිසුදු නුවණක් වමනා කරනවා. පිරිසුදු නුවණ. ඒ පිරිසුදු නුවණින් මේක කරන්නේ. ඉතින් පිරිසුදු නුවණ ඇතිවන්නේ කවර කොම කෙබඳු సంతානයකද? ඒකටයි අර සමාධිය ගැන දක්වන්නේ. සමාධිය කියන්නේ සමාධියෙන් සමාධියේ තිබෙන ප්‍රධාන කාරණේ කුමක්ද? සංසුන් ස්වභාවය නොකලඹුණු බව ඒකයි සමාධියෙන් කියන්නේ දැන් සමාධිමත් සිතේ කියන එකෙන් අදහස් කරන්නේ මානාව අරමුණු නිසා ඇතිවන කලබල බැරි තොර සිත ඒකයි සමාධිමත් සිතේ කියන්නේ ඒ එතන තිබෙන සංසුන් බව සංසිඳීම ඒ සංසිඳුණු ස්වභාවය ඇති සිතක පහළ වෙනවා නුවණ. දැන් මේ විදර්ශනා වඩන කෙනෙකුට භාවනා කරන කෙනෙකුට නුවණ උපදවා ගැනීමට දැරිව තිබෙන්නේ නැත්නම් ප්‍රමාදවන්නේ සමාධිය උපදවා ගැනීමට තිබෙන අමාරුව නිසා. සමාධිය හොඳටම ඇති කරගත්තොත් සමාධිමත් සිතෙහි නුවණ පහළ වෙනවා. නුවණ ඇති වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සමාහිතෝ යථා භූතං පජානාති පස්සති. සමාහිතෝ කියන්නේ ඒ පුද්ගලයා ගැන කෙනෙක් කියන්නේ. සමාහිතෝ කියන්නේ සමාහිත වූ සිත් ඇති තැනැත්තා. නැත්නම් සමාධිමත් සිතක් ඇත්තේ යථා භූතං ධර්මයන්ගේ ඇති සැටි පජානාති නුවණින් දැනගනි. පස්සති. ඒ විදර්ශනා නුවණින් දකි. අනේ ඒ සඳහා තමා මේ පූර්ව භාග ප්‍රතිපදාවක් දක්වා. කෙනෙක් කෙනෙකුට සෝවානාදී මාර්ගය. ඒවනේ අපි කිව්වේ චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා. ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇතිවන අවස්ථා මාර්ග සිත් වශයෙන් තිබෙනවා හතරක්. චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති දැකීම ඇතිවීම හේතු කොටගෙන තමයි ක්ලේශ ප්‍රහාණය වන්නේ. කෙලෙස් නැතිව යන්නේ. ඒ මක්නිසාද? ඒ කෙලෙස් නැතිව යන්නේ ඇත්ත දැකීම නිසා කෙලෙස් වලින් ගන්නට දෙයක් නැතිව යනවා. ඒ කියන්නේ කෙලෙස් ඇතිවීමට කාරණයක් නැතිව යනවා. එහෙම නැතුව මොනවා හරි කපලා හරිනවමක් නෙමෙයි. එක විදිහකින්. එහෙම ඒ වචනය තමයි පාවිච්චි කරන්නේ. ප්‍රඥා සත්‍යං කියලා දක්වනකොට ප්‍රඥා සත්‍යං කියේ ප්‍රඥාව නැමැති කඩුව. ප්‍රඥා විභේන කියා වචනයක් කියනවා. ප්‍රඥාව නැමැති ආයුධය. මේ අපිට තේරෙනවානේ ආයුධය කියන එකට. ඒ ආයුධයෙන් කරන්නේ කපණේවා කියනවනේ. කැපි. කඩුවෙන් කරන්නේ කපණේ. එතකොට මොනවද කපන්නේ? කෙලෙස්. කෙලෙස් කපාන. ඒ වචනාර්ථ වශයෙන් තේරුමක් ගන්නට ඒ ධර්මය හොඳයි. නමුත් කෙලෙස් කියන ඒවා අර කඩුවෙන් කපන දේවල් වගේ කපන්නට පුළුවන් දෙයක් නෙවෙයි. නේ එහෙම කැපෙන දෙයක් නෙවෙයි. කෙලෙස් කියන ඒවත් නාම ධර්ම. දැන් අපට පුළුවන් රූප ධර්ම රූප යමක් කපන්නට පුළුවන්. නාම ධර්මයේ දැන් කවුරු හරි අපේ දෙල්ල කපා දැම්මත් ඒ දෙල්ල කැපීම නිසා අපේ සිත කැපෙන්නේ නැහැ. නැත්නම් සිතත් සමග පවත්නා කිසිදු ධර්මයක් කැපෙන්නේ නැහැ. දෙල්ල කැපුණාට. දෙල්ලේ කීවේ රූප ධර්ම සමූහය රූප. එහෙනම් මොකක්ද මේ කැපීමේ කියන එකෙන් අදහස් කරන්නේ? හරියට කෙනෙකුගේ හිස කපා දැමීම නිසා එතනත්තාගේ ජීවිතය නැතිවන්නක් නෙමෙයි. මේ කෙලෙස් කියන ඒවා නැති නැවත නූපදන ආකාරයෙන් දුරව යෑම හේතු කොටගෙන මොකක්ද වන්නේ මේ පංචස්කන්ධයන්ගේ නැවත නැවත ඇතිවීම වන්නේ නැහැ තවත් විදිහකින් කියනවා නම් මේ පංචස්කන්ධයන් නැවත නැවත ලබා වීමට හේතු වන කෙලෙස්ේ කියලා කොටසක් තිබෙන බැවින් තමයි මේ ස්කන්ධ පංචකය නැවත නැවත උපදින්නේ ඒ ස්කන්ධ පංචකයන් නැවත නැවත උපදින්නේ කෙලෙස් නිසා. ඒ කෙලෙස් ඇතිවන්නේ කුමක් අරමුණු කොටද? ස්කන්ධයන් අරමුණු කොට. අවිද්‍යාව උපදින්නේ දුකයි කියවනේ දුක්ඛේ අඥාන. එතකොට ස්කන්ධයන් අරමුණු කොටයි කෙලෙස් ඇතිවන්නේ පහළවක්. එතකොට ස්කන්ධයන් අරමුණු කොට කෙලෙස් පහළවන්නේ ස්කන්ධයන් පිළිබඳ යථා තත්වය නොදැනීම නිසා. ස්කන්ධයන් පිළිබඳ යථා තත්වය දකින බව ඇති කරගත්තොත් කෙලස් වලට අවස්ථාවක් නැහැ. ඒ නිසා කෙලස් දුරු වී යනවා. ඒ නිසානේ දසෝවාන් මාර්ග සිතේ ගත්තොත් ඒ සිතින් නැති කරන්නේ ඇති වුණු ඇතිව නැතිව ගිය කෙලෙස්ද දැන් ඇතිව පවත්නා කෙලෙස්ද එහෙම නැතුව අනාගතෙහි ඇතිවන්නා වූ කෙලෙස්ද කියන මේ ප්‍රශ්නය මතු කරලා ඒ එකක්වත් නෙවෙයි කියලායි කියන්නේ. එහෙම දක්වන්නේ නැහැ. එහෙනම් මොකක්ද වන්නේ? මේ ඇතිතතු දැනීම හේතු කොටගෙන දැනීම නැතිවීම නිසා ඉපදින්නට තිබුණු ශක්තියක් කෙලෙස් උපදින්නට තිබුණු යම් ශක්තියක් වේනම් ඒ ශක්තිය නැති වෙනවා. ඒකයි අංශයක් ප්‍රහාණය කියන එකෙන් උගන්වන්නේ. අපි ධම්මනේ පින්නතුන් සහ වස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ. සහ වස්ස දස්සන සම්පදාය. ඒ දර්ශන සම්පත්තියයි කියන සෝවාන් මාර්ග ඥානය ඒ ලෝකෝත්තර නුවණ ඉපදීමත් ඉපදීමත් සමගම ඒ ඉපදීම නිසාම සාස්තු ධර්මා ගහිතා බහම් ධර්ම තුනක් දුරුකලාවේ අත්තල අත්තරියවේ දුරුකලාවේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාංච ඒ මොකද්ද කියවෙන්නේ සෝවාන් මාර්ග ඥානිය උපදවා ගැනීම නැත්නම් ඇතිවීම නිසා ඒ නුවණින් දැක්කා දුක්ඛ ස්කන්ධ පංචකය පිළිබඳ තත්වාකාරය එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කළා දැන් නිර්වාණය සාක්ෂාත් කිරීම නිසාම දුකක් දුක ඇතිවීමේ හේතුවක් නිවනත් නිවනට මඟක් කියන මේ චතුරාර්ය සත්‍යයම අවබෝධ කළා වෙනවා. ඒ එක සත්‍යයක් දැකීම හේතු කොටගෙන මේ සතරම අවබෝධ කළා වෙනවා. ඒ නිසා තමයි දුක්ඛ සත්‍යං පරිජානන්තෝ සමුදය සත්‍යං පජහන්තෝ නිරෝධ සත්‍යං පච්චිකරන්තෝ මග්ග සත්‍යං භාවෙන්තෝ කියන මේ වචන හතරක් දක්වා තිබෙනවා. මේ එකම අවස්ථාවේදී සිදුවන කෘත්‍ය හතරක් හැටියට දක්වන්නේ. දුක්ඛ සත්‍යය පිරිසිඳ දැන ගැනීම, සමුදය සත්‍යය දුරු කිරීම, නිරෝධ සත්‍යය සාක්ෂාත් කිරීම, මාර්ග සත්‍යය වැඩිම කියන මේ කෘත්‍ය සතරම එකවර සිදු වෙමින් තමා සෝවාන් මාර්ගසිත උපදී. එතකොට දුක පිරිසිඳ දැනගත්තාද වෙනවා. සමුදය කියේ දුක උපදවා ගන්න හේතුවයි. ඒ දුක උපදවාගෙන හේතුව වූ තෘෂ්ණාව සහ මුලින්ම සෝවාන් මාර්ගයෙන් නැතිව නොගියක්. ඒ සෝවාන් මාර්ගයේ නිසා තෘෂ්ණාවේ ඒක දේශයක් නැතිව යන. ඒ නිසා තමයි යම් තෘෂ්ණාවක් හේතු වියේ නම් සතර අපායෝත්පත්තිය ලැබීමට. ඒ තෘෂ්ණාව සෝවාන් මාර්ගය ලැබීමත් සමගම නැතිව යන. සෝවාන් මාර්ගයේ ලැබීමත් සමගම යම් අවිද්‍යාවක් හේතු කොටගෙන යම් අවිද්‍යාවක් හේතු කොටගෙන සතර ආපායෝත්පත්තිය ලබා දෙද ඒ අවිද්‍යාව නැතියක්. ඒ වගේම අනිත් කෙලෙස් සියල්ලගේම පිළෙන ඒ අපායෝත්පත්තිය ලබා දීමේ ශක්තිය නැතියක්. කුමක් නිසාද? නිර්වාණය සාක්ෂාත් කරන සෝවාන් මාර්ග ඥානෙ ඇති වුණු නිසා. ඒ නිසා මේ මාර්ග ඥානය කෙලෙස් කපාලන ධර්මයක් සේ ගන්නවා. ඒ සම බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒකම ඇත්ත දැකීම හිත කොටගෙන වන සිද්ධියක් තියෙනවා. හරියට අපි අපට යම් කිසිවක් පිළිබඳව හරි තේරුමක්, හරි වැටහීමක්, හරි දැනීමක් නොදැන සිටියන හරි දැනීමක් ඇතිව තිබුණේ නැහැ. ඒ දේ පිළිබඳව අපට ප්‍රත්‍යක්ෂව, ඒ කියන්නේ දැන් සමහර දේවල් තිබෙනවානේ අපි ඇහෙන් දැක්කේ නැහැ. අහලා දැක්ක. අහලා ඒ අනුව අපි දකිනවා ඒ අපිට පුළුවන් මනසින් ඒවා ගැන සිතන්න. එහෙම නෙවෙයි අපි ඇසෙන්නේ දැක්කා යමක්. ඊට කලින් අපි කවුරුන් හෝ කියපු නිසා අර කාරණය පිළිබඳව ඒක එහෙම වෙන්නට ඇති කියලා සිතාගෙන සිටියට ඒක හරියටියට දැක්කා වන්නේ නැහැ Taman ඇසින් දකින තුරු. අන්න ඒ වගේ. මේ නිර්වාණ ධර්මය අපි ධර්මයේ එන පරිදි ඇති ධර්මයක් බව පිළිගෙන සිටතා තවම ඒ ධර්මයේ ලෝකෝත්තර නුවණින් නොදැක්ක නිසා ඒ ලෝකෝත්තර නුවණින් දැකීම කර්ම කොටගෙන දුරව යන කෙලෙස් එකක්වත් අපට නැතුව ගිහිල්ලා නැහැ. මේ නේ කාරණේ හරියට දැක්ක නිසා. තව විදිහකින් කියනවා නම් අර දෙතිස් කුණප භාවනාව පිළිබඳව නම් පිළිනවා හොඳ උපමාවක් මේ. අතුලත අසුචි පුර පිර වූ වටින් වටේ හොඳට සායම් දාලා නැත්නම් මේ මේ පින්තාරු කරලා තිබෙන ලස්සන කලයක් වගේ. ඒ කලයේ තිබෙන හැඩය දැක්කම රූපය දැක්කම අලංකාරය දැක්කම කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේක කොයිතරම් මිලකට වුවත් ගත්තට කමක් නැහැ. ලස්සන බහන්දයක් කියලා. නමුත් ඒ තැනත්තාට දැනගන්නට ලැබුණොත් මේක කොයිතරම් පිටින් ලස්සන වුණත් ඇතුළේ තිබෙන්නේ අසුචි පුරවලයි කියලා ඔහුට ඒක නිකන් දුන්නත් ඔහු ඒක ගන්නේ අන්න ඒ වගේ තත්වයක් ඇති වෙනවා ස්කන්ධ පංචකයේ පිළිබඳ ඇතිතතු දැනගන්න. ඉතින් ඒ ඇතිතතු ගැනීම ලෝකෝත්තර මාර්ගයෙන්ම සිදුවන තුරු ඉන්නට බෑ. ඊට කලින් ඇතිතතු දැන ගැනීම ලෞකික නුවණින් ඇති කර ගන්නට ඕන. මේ ලෞකික නුවණින් මේ දැනීම ඇති කර ගැනීම තමයි විදර්ශනා කියන එකෙන් කරන්නේ. උපස්සනා. ඒ නිසා තමයි ඒ පුබ්බ භාග පටිපදා කියලා එකක් තියෙනවා. පුබ්බ භාග පටිපදා. పూర్ව භාග ප්‍රතිපදාව. ඒ పూర్ව භාග ප්‍රතිපදාවක් නැත්නම් සතිසත්‍ය සම්මාදිට්ඨිය කියන එක ලැබෙන්නට විදිහක් නැහැ. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක ඒක ආකස්මිකව ලැබෙන. ආකස්මික වෙයි කියලා කීවට වරදක් නැහැ. ඒ කියන්නේ වහා ලැබෙන එක. එහි කාල සත්‍ය කාලයේ කුපමණේ කියලා දක්වන්නට තියෙනවා. කාල නිම්ම කාල නිම්ම කුපමණේ කියලාද කියන්නට තියෙනවා. එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක කාලය තුලදී තමා මේ ලෝකෝත්තර ප්‍රතිපදාව වශයෙන් චතුසත්‍ය සම්මා දිට්ඨිය උපදින්නේ. එක චිත්තක්ෂණයක කාලය. ඉතින් ඒ චිත්තක්ෂණය උපදවා ගැනීම සඳහා ඊට పూర్වයෙන් මේ ස්කන්ධයන් පිළිබඳ නාම රූප ධර්ම පිළිබඳ ඇතිකතු ලෞකික ප්‍රඥාවෙන් දැන ගැනීම සඳහා වූ ව්‍යායාමෙහි කෙනෙක් යෙදෙන්නට ඕන. ඒ ව්‍යායාමයේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ විපස්සනා කියන එක. නැත්නම් සතිපට්ඨාන කියන එක. දක්වන්නේ ඒ ව්‍යායාමයේ උත්සාහය. ඒ කියන්නේ ව්‍යායාමයේ කරන වීර්යය, ඒ වීර්යය නැතුව කෙනෙකුට ඒ කාර්යය කරගන්නට බෑ. මහත් වදාරනවානේ. කාමං කටෝචනහරුච අච්චිචාව සුස්සතු උපසුස්සතු ශරීරේ මංස ලෝහිතා යන්තං පුරුෂ ථානේන පුරුෂ විරියේන පුරුෂ පරක්කමේන පත්තබ්බා නතං අපාපුනිත්වා විරියස්ස సంతානං භවිස්සති එහෙම වදාරනවා මහා මුසේගේ අනුශාසනය ඒකයි ඒ වගේම උන්වහන්සේ වදාරනවා ඒතාදි වික්කවේ වික්කමූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ධායත වික්කවේ මා පමාදත්ත මා පච්චා විපටිසාරිනව අහුවත්ත අයං වූ අම්මා කන් අනුශාසන ඒ එදෙන වික්ෂුන් වහන්සේට වදාළේ මහණෙනි මෙන්න වෘක්ෂ මූලයෝ තිබෙනවා මිනිසුන් අධිකයන් තිබෙනවා ශූන්‍යාගාර තිබෙනවා ධායත වික්කවේ මා ප්‍රමාදතේ වාත වෙලා භාවනා කරන්න. ප්‍රමාද වන්නට එපා. මා මා පච්චා විපටිසාරින වහුවත් එහෙම ප්‍රමාද වෙලා පසුව පසුතැවිලි වන්නට එපා. අයංගෝ අම්හාකං අනුශාසන. මේ තමයි අප විසින් තොපට කරන අනුශාසන. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමයි. දැන් මේ විදිහේ අනුශාසනයක් ඕන කරන්නේ මත් නිසාද? මේ ප්‍රතිපදාව පිළිබඳ වූ පූර්ව භාගයක් තිබෙන නිසා. නේ? පූර්ව භාගය කියන්නේ ප්‍රතිපදාවේ අවස්ථා දෙකක් තියෙනයි කියන්නේ. මේ ලෝකෝත්තර ප්‍රතිපදාවේ ඇත්තෙන්ම නම් පිළිගැනීමයි කියලා එකක්. කල යුතුව නැහැ. කල යුතුව තිබෙන්නේ ලෞකික ප්‍රතිපදාව නැත්නම් පූර්ව භාග ප්‍රතිපදාව. ඒ පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ වූ කල්හි පැමිණෙන්නේ උත්තර භාග ප්‍රතිපදාව කියන ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව. ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවේ කරන්නට දෙයක් නැහැ. මේ හේතු කොටගෙන ලැබෙන දෙයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ධායත භික්කවේ මා පමාදත්ත. භාවනා කරව මහණෙනි ප්‍රමාද වන්නට එපා. ධායත භික්කවේ මා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි. කවුරුන් හෝ සංසාරයේ දුකයි කියලා සලකනවා නම් පංචස්කන්ධයේ දුක. මේ පංචස්කන්ධ දුක්ඛයෙන් නිදහස් වීම පිළිබඳව උගන්වා වදාළ සාස්ෘන් වහන්සේ තමා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ පංචස්කන්ධය ලැබෙන අයිත් දේශනාකට වඩා මේ පංචස්කන්ධයෙන් නිදහස් වන අයිත් දේශනාකට වඩා එනිසා උන්වහන්සේ එක තැනකදී වදාරනවා තමන් වහන්සේ කියා දෙන්නේ ප්‍රකාශ කරන්නේ දුක ඒ දුකෙන් නිදහස් වීමයි. ඒක ප්‍රධානයි. දුක ඒ දුකෙන් නිදහස් වීමක් වහන්සේ වදාරනවා. ඒතකොට දුක වදාරන්නේ එය ඇතිවන හේතුන්ගෙන් තොරව නෙවෙයි. ඒ දුකෙන් නිදහස් වීම දක්වන්නේ ඒ නිදහස් වීම සඳහා වූ ප්‍රතිපදාව නොදක්වා නෙවෙයි. ඒ ප්‍රතිපදාව. යන්නේ බලන විට එයිනුත් උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ වදාරන්නේ චතුරාර්ය සත්‍යය කියලා. අනේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ මොන දේශනාවේ කියලා දෙන්නේ? සාමුක්ඛංශික. සාමුක්ඛංශික කියන්නේ සාමං කියන්නේ තමන් විසින්ම කියන්නේ. උක්ඛංශිකයි කියන එකෙන් අදහස් කරන්නේ තමන් වහන්සේ විසින්ම මතු කරගත්. මතු කරගත්. ඒ කියන්නේ ඒ මේක పూర్වෙහි නොයසූ විරු කියලා එන්නේ. එහෙමනේ නොයසූ විරු. ඒ කියන්නේ කාගෙන්වත් අහන්නට ලැබුණේ නැහැ. තමන් වහන්සේම උපදවා ගන්න. ඊට పూర్වයෙන් කියලා කිව්වේ මේ ආත්ම භාවයේ. ඊට పూర్ව භවයවලදී ඒ අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේලා මුණ ගැසුණු කල්හි උන්වහන්සේ ධර්මය අසල තිබෙනවා. මේ අසල තිබෙන කාශ්‍යප බුද්ධ ශාසනයේදී මහාන වෙලක් හිටියන්නේ. මේ ජෝතිපාල මානවකයන් වශයෙන් මහාන වුණා. ඒ කාලේදී උන්වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසුවා චතුරාර්ය සත්‍ය ඇසුවා. ඒ නැසූ විරූ බව නෙවෙයි කියන්නේ. මේ ජීවිතෙහි තමන් වහන්සේ චතුරාර්ය සත්‍යය පිළිබඳව කාගෙන්වත් අහගත්තේ නැහැ. තමන් වහන්සේමයි මේ සත්‍යයන් මතු කරගත්තේ. ඒ සත්‍යයන් ලෝකෙහි කවදත් තිබෙන තිබෙන සත්‍යයන් 아무තු දේවල් නෙවෙයි. දුකයි කියන මේ සත්‍යය. සත්‍යයන් ලෝකෙහි යම් තාක්කල් සිටිද්ද ඒ තාක්කල්ම දුක දුක පංචස්කන්ධ දුක තියෙනවා. ඒක දුකක් බව දැනගෙන ලෝකයාට ප්‍රකාශ කරන උතුමෝ පහළවන්නේ කලාතුරකින්. ඒ උතුමාණන් වහන්සේලා තමයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් වහන්සේලා ලෝකෙහි පහළ වීම නිසා ලෝකයාට ලැබෙන ලෝකයාට ලැබෙන ප්‍රතිපත්ති මාර්ගයක් තිබෙනවා. ඒයි ප්‍රධාන. ඒයි වහන්සේ ප්‍රධාන කොට තමන් වහන්සේගේ දේශනාවේදී මතු කර දක්වන්නේ. උන්වහන්සේ මතු කර දක්වන්නේ කුමක්? ඒ නිසා දෙතැනකදී දේශනා කළේ මජ්ක්‍ධිමා පටිපදා කියන වචනේනුත් ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ දේශනා කළා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං කියන තැනත් ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේලාම ලෝකයාට ප්‍රකාශ කරන මාර්ගය. කුමක් සඳහා වූ මාර්ගයද? දුකින් නිදහස් වීමේ මාර්ගය. ස්කන්ධ පංචක සංඛ්‍යාත දුකෙන් නිදහස් වීමේ මාර්ගය. දුකෙන් නිදහස් වන්නට නම් කෙනෙක් දුක පළමු කොට දුකක් වශයෙන් බෙදා දැනගත යුතු ටික. දුක දුකක් වශයෙන්. මොනවාද දුක්? නාම රූප. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධ. මේ පංචස්කන්ධය දුකක් බව අවබෝධ කරන්නට නම් පංචස්කන්ධය එකක්ය කියලා ගන්න මේක පළමු කොට නැති කර ගන්නට. අපි ගන්න පංචස්කන්ධය එකක්ය කියලා මොකක්ද? මමයි කියන. මමයි කියනකොට දෙන්නේ කියන්නේ නැහැ. මමයි කියන්නේ එකක්. එකක්. එකක් නෙමෙයි නාම රූප වශයෙන් ගත්තොත් දෙකක්. ඊළඟට ස්කන්ධ වශයෙන් ගත්තොත් පහක්. ආයතන වශයෙන් ගත්තොත් 12ක්. ධාතු වශයෙන් ගත්තොත් 18ක්. ඉතින් එහෙම ඒ සංඛ්‍යාවක් ඒ වායේ තියෙන දෙවීම් වශයෙන් ගන්න විට මොනවද ගන්නට තියෙන්නේ රූප වශයෙන් ගන්නට තියෙන්නේ නිකම් පිටි ගොඩක් වගේ පිටි පිටි පිටි පිටි වශයෙන් ගන්නට පුළුවන් සමූහයක් තියෙනවා ඒවා තමයි මම මගේ ශරීරය ආදි වශයෙන් ගන්න. අන්න ඒ දර්ශනය උපදවා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් මේ ශාසනයක් තියෙන කාලයකදී කෙනෙක් ලැබිය යුත්තේ ඒම තමා ප්‍රධාන වශයෙන් උගන්වන්නේ සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් චතුසත්‍ය මේ මේ කම්මස්සගත සම්මා දිට්ඨිය අබුද්ධෝත්පාද කාලවලත් ලෝකෙ හිටිවේ. අබුද්ධෝත්පාද කාල. අප ඊට ඊට වඩා අද කතා කරන්නට ලැබෙන්නේ නැහැ. මම කාරණා නිසා ගන්න අපිට තාම ඊයේ දුන්නේ නැහැ. කාලය හරි කියලා නවත්තන්නට අද අපි එතකින් අපේ දේශනාව අවසන් කරනවා. අනිත් දවසේ එතන සිට අපි කතා කරමු. මම හිතනවා ලබන සතියේදී විතර ඒ දවසේදී මාර්ග සත්‍යය පිළිබඳව දේශනාව අවසන් කරන්නටත් පුළුවන්. මේ එක එකක් අංගයක් පිළිබඳව වෙන වෙනම කතා කරන්න ඕනද? සම්මා සංකප්ප, සම්මා ආජීව ආදී ඒවා පිළිබඳව වෙන වෙනම කතා කරන්නට ඕනද? මම හිතන්නේ නැහැ කියලා. අපි බලමු කොහොමද කරන්නේ කියලා අනිත් දවසේ. සබ්බේ සංඛාරා විච්ඡාති යදා පඤ්ඤාය පසුතිය පරිබින්දති දුක්ඛේ සමක්ඛෝ සුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පසුතිය පරිබින්දති දුක්ඛේ සමක්ඛෝ සුද්ධියා සබ්බේ ධර්මානත්තාති යදා පඤ්ඤාය පසුතිය පරිබින්දති දුක්ඛේ සමක්ඛෝ සුද්ධියා දුක්ඛත්තාචන දුක්ඛා භයත්තාචන භය සෝකත්තාචන සෝකා හුතු සබ්බේ පානිනෝ ආකාශත්තාච බුම්මත්තා දේවා නාගව මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරන්තක්කන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරන්තක්කන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බුද්ධංතු සිවං පදං